නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු යතින් දකීලෝ පටවින් සිතෝ සියා චතුබ්බි වාතේදී අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ඡ පස්සති ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සාදු සාදු සාදු සදා බුද්ධි සම්පන්න පින්වත්නි ඒ උතුම් රත්නයක් වුණ මහා සංඝ රත්නය ඒ ගුණානුභාවයෙන් මට යහපතක් වේවා මාව සුවපත් භාවයට පත් වේවා නේද එන්නේ මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ සුවපත්භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්ඩ පුළුවන් වෙන්නේ මේ මහා සංඝරත්නයේ ගුණයන් තියෙන හින්දා මොනවද මහා සංඝරත්නයේ තුග්ගු තියෙන ගුණයන් එක ගුණයක් විදිහට මේ රතන සූත්‍රයේ සඳහන් වෙන එක ගුණයක් මම මේ මූලික කරගත්තේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුග්ගි වාතේලි අසම්පකම්පියෝ ඉන්ද්‍රකීලයක් වගේ ගම්මෝදර කොට තියෙන ඉන්ද්‍රකීලයක් කියන්නේ ඉතර තිබුණා පොළොව යටට ගොඩාක් හාරලා වල්ලපු කණුවක්. මේ කණුව හතර පැත්තෙන් හමන හුළඟට සැලෙන්නේ නැහැ. සැලෙන්නේ නැති හුළඟක් වගේ නොසැලෙන ගති තියෙන මහා සංඝරත්නයේ තියෙන ගුණයක් තමයි නොසැලෙන ගතිය. ඉතින් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච කාලේ පටන් ගත්ත මේ මහා සංඝ පෙළහැර නේද මේක පෙරහැරක් වගේ පෙළහැර පාන පෙරහැරක් වගේ මහා ගුණයෙන් යුක්ත මේ මහා සංඝරත්නය තමයි අදටත් අපිට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා දීලා අපිට සැනසෙන්න බුදු වදනක් ඉතුරු කරලා දීලා තියෙන්නේ මහා සංඝරත්නයේ තියෙන මහා ගුණයන් නිසා වේ. ඉතින් ඒ පිළිබඳ අපිට නිබඳ නමස්කාරයක් චිත්තඅභ්‍යන්තරයේ ඇති වෙන්න ඕනේ මහා සංඝරත්නය කෙරෙහි. මේ මහා ගුණය කෙරෙහි. එදත් පින්වත් මේ දුසිල් මහණුන් හිටියා. අදත් දුසිල් මහණුන් ඉන්නවා. ඉතින් ඒ දුසිල් විතරක් නෙවෙයි ශාසනයට මහා පරිහානියක් ඇති කරන නමුන් ඉන්නවා. නමුත් ඒ අතර වාරයේ හරියට නිකන් මඩගොඩේ තියෙන පියුම් වගේ පහළ වෙන දුර්ලභව ඊ타ත්ම වටිනා ගුණාංගයන් යුක්ත විසුණු වහන්සේලා ඉන්නවා. ඉතින් අපි අවධානය යොමු කරත්තේ පොදුවේ හැම සංඝයා වහන්සේ නමක සංඝ පරපුර කියන එක පිළිබඳව අපි පුංචි හෝ අපකීර්තියක් ඇති කරගන්න තු පුද්ගලික වශයෙන් කාගේ අඩුපාඩුවක් තියෙනවා නේද කතා කරනවා මිසක් මේ මහා ගුණයෙන් යුක්ත මහා සංඝ රත්නයේහි තියෙන වටිනාකම පිළිබඳව අපි නිබඳව දැනෙන්න ඕනේ. ඒක අපිට ලැබිලා තියෙන උරුමයක්. අද දවසේ අද සෙනසුරාදා දිනේ අපි සූදානම් වෙන්නේ බෞද්ධ උරුමය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් අද අපි බෞද්ධ උරුමය ගැන සාකච්ඡා කරන්නේ අපි සමහරලාට පන්සල් වලට යනවා. අපි සමහරලාට නොයෙකුත් විහාරස්ථාන වල ලංකාවේ ගිහිලා දාන මහානාදිය සිද්ධ කරනවා. අපිට මහා සංඝරත්නය වැඩ ඉන්නවා උපසම්පදා සීලයෙන් යුක්ත මහා සංඝරත්නය වැඩ ඉන්නවා දෝත පුරා හිත පුරා දානෙ දීලා මහා සංග්‍රහ කරලා ලොකු පිනක් සිද්ධ කරගන්න ලොකු යහපතක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ඒ මහා සංඝරත්නයේ අනුග්‍රහය අපිට ලැබෙනවා උපසම්පදා සීලෙන් යුක්ත මහා සංඝරත්නයේ වැඩ ඉන්න හින්දා ඉතින් අපි බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙන අපිට මොනවා නැතත් මේ බුද්ධ ශාසනයේ මහා සංඝරත්නය වැඩ ඉන්නවා කියලා. මොකද මේ පිටුපස අද ලංකාවේ මේ අපිට ලැබිලා තියෙන ලාභය ලැබෙන්න මහා මෙහෙයක් කරපු මේ උරුමය අපිට උරුම කරලා දෙන්න මහා මෙහෙයක් කරපු අපේම උරුමයක් වෙන ලංකාවේම රහතන් වහන්සේලා වාගේ අනුබුදුවරුන් වාගේ වැඩ සිටි මහා උත්මයෝ ඉන්නවා. ඒ පිළිබඳ අදත් අහන්න දකින්න දැනගන්න අවස්ථාව ටිකක් නෙවෙයි ගොඩක් අඩුයි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. බෞද්ධ උරුමයේ වැඩසටහන බෞද්ධ උරුමයේ කිව්වහම එකපාරටම උරුමයේ කිව්ව ගමන් අපේ ආයත මතක් වෙන්නේ මොනවද? මහා අහස උසට නැගිච්ච විහාරස්ථාන, පුරාණ පුරාවිද්‍යා ස්ථාන. එතකොට මේවා පිළිබඳ අපිට ලොකු අදහසක් ඇති වෙනවා. රුවන්වැලි සෑය කියලා කිව්වහම ඉතින් ඒ බෞද්ධ උරුමයේද නැද්ද? ඇත්තටම බෞද්ධ උරුමය අද අපිට හුඟක් වෙලාවට අපේ සිතට බෞද්ධ උරුමය කියනකොටම හිතට නැගෙන්නේ ධර්මයවක්වත් මහා සංඝ රත්නයවක්වත් බුදුරජාණන් වහන්සේ කියන මහා උත්තම උත්තමයාවත් නෙවෙයි හුඟක් වෙලාවට අපේ අපිට බෞද්ධ උරුමය කිව්ව ගමන් හිතට නැගෙන්නේ පෙර විහාර සිද්ධාස්ථාන වගේ දේවල්ද කියලා මට සැකයක් තියෙනවා. ඒක තමන්ගෙන් විමසලා බලන්න මට ලැබිලා තියෙන උරුමය සිද්ධාස්ථාන විතරද? ඒවා එකක් විතරයි. මේ සිද්ධාස්ථාන පිටුපස අහස උසට නැගෙන අහසේ මුදුනේ ගෑවෙනවා වාගේ දැනෙන මේ මහා මහා විශාල සිද්ධාස්ථානවල පිටුපස ඒ අහස තරම්ම උස වීරයක් ගත්ත ඒ මහා දාගයක් තරම්ම මහා වෙහෙසක් ගත්ත මහා දාගයක් වගේ නොසැලෙන මහා උත්මයව හිටියා. ඉතින් එවැනි මහා උත්මයෙක් පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. තතු දන්න අයට ඇසට කඳුලක් නැගෙන මේ මේ ගුණයන් පිළිබඳ ඒ සංඝ ගුණයන් පිළිබඳව නිවැරදි තොරතුරු දන්න අයට මතක් වෙනකොටත් තමන්ගේ සිත බොහෝම සංවේගයටපත් වෙන උත්මයෙක් තමයි අපේ රටේ වැඩ වාසය කරපු පිණ්ඩපාතික අසරණ සරණ වැලිවිට සරණංක සංඝරාජ උත්තමයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේඳ තමයි අද අපිට මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ලාභය ලැබෙන්නේ. ඒකෙන්ද මේවා පිළිබඳව උන්වහන්සේලා ගත්ත පොල් කට්ටක් ඔළුවේ තියාගෙන ඔළුවට තියාගෙන නිදා ගන්න ඕනේ කියන තැන හිටපු මොකද ඒ නින්දයන එක අඩු කරගන්න අන්න ඒ වගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ලංකා දේශයේ අද පවතින මෙවැනි මේ ඉතුරු වෙලා තියෙන තත්ත්වය හරි ඉතුරු වෙන්න මීටත් වැඩිය පිරිහිච්ච යුගයක් තිබුණා. ඒ එවැනි යුගයක 1698 වගේ කාලයේදී 1698 වගේ කාලේ ඒ තමයි උන්වහන්සේගේ උත්පත්ති ලැබෙන දිනය වෙන්නේ 1698 ජූනි 18 වෙනිදා. ජූනි 18 වෙනිදා උත්පත්ති ලැබනවා කුලතුංග බණ්ඩාර නමේ. කොහෙද මේ උත්පත්ති ලැබන්නේ? තුම්පනේ වැලිවිත කියන ග්‍රාමය. තුන්පැණි වැලිවිත කියන ග්‍රාමයේ උත්පත්ති ලැබෙන මේ කුලතුංග බණ්ඩාර කියන පින්වන්ත කුල කුමාරයා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්නවත් ඒ කාලය වෙනකොට සාම විශාල අපහසුකම් තියෙනවා. නමුත් අවුරුදු 16 දී ප්‍රෞජා භූමියටපත් වෙනවා. එතකොට මේ ප්‍රෞජා භූමියටපත් වුණාට එදා අද වගේ අවශ්‍ය කරන අධ්‍යාපන තත්ත්වයන් තිබුණේ නැහැ. ඉගෙන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එරමුණේලියද්දී උපාසකරාල කියන කෙනෙක්ගෙන් පුද්ගලයෙක්ගෙන් හෝඩිය ඉගෙනගෙන සකස්කඩේ සතක පොත් වගේ ඒවා ඉගෙන ගන්න එරමුණේරා එරමුණේලියද්දී උපාසකරාල කියන ඒ මහත්මයාගෙන්. ඒ ඉගෙනගෙන ඊට පස්සේ වැල්ලේ තමයි අකුරු ලියන්නේ වැලි වල තමයි අකුරු ලියන්නේ. හැබැයි මේ වැලි වල අකුරු ලියලා පුස්කොළ පොත්වල අකුරු ලියනද ලොකු මනා දක්ෂතාවයක් ඇති කරගන්නවා උන්වහන්සේ. ඊට පස්සේ pāli ව්‍යාකරණ පිළිබඳව pāli භාෂාව පිළිබඳව දැන ගැනීමට කිසිදු හවුහරණක් නැහැ. අද කොහොමද? නේද? අපි මේවා අදත් එක සංසන්දනය කරන්න ඕන. අද අවශ්‍ය නම් කෙනෙකුට තමන්ගේ නිවසට මේ පාඩම් මාලාවල් කැමති වෙලාවක ගෙන්වා ගන්න පුළුවන්කම තියෙනවා. මේ මහා පහසුකම් ඔක්කොම තියෙන කාලෙත් යමක් නොකර උදේට බත්, දවල්ට බත්, රැයට බත්. බත් හොයමින් ඉන්න අපිට මහා ලැජ්ජාවක් මේ උත්තරම චරිත මේ උත්තරම චරිත අධ්‍යයනය කරනකොට අපේ හිතවල මහ ලැජ්ජාවක් දැනෙනවා. අපි ඉඳන් ගැන අපි සමහර විට සමහර ස්වාමීන් වහන්සේලා පන්සල් ගැන මාරාන්තික උපවාසයක ඉන්නවා. සුද්දෙක් ඇවිල්ලා වෙන ආගමිකයෙක් ඇවිල්ලා පන්සලක් ගන්න හදනවා නම් කමන්නේ මාරාන්තික උපවාසයකට ගියාට. නෑ තමන්ගේම සහෝදර ස්වාමීන් වහන්සේ නමක්. පිළිබඳව ඉතින් මේ වගේ මහ ලැජ්ජාවට කාරණාවක් තියෙන මේ පුංචි මිදුලක් තියෙන පුංචි කාමර දෙක තුනක් තියෙන මේ පුංචි ඉඩම් කෑල්ලක් තියෙන ගෙයක් ගැන පන්සලක් ගැන රණ්ඩු වෙන අපිට මේ ළඟම තියෙන මහා වටිනා සම්පත් සමහරට පේන්නේ නැහැ. ඒකයි මෙවැනි චරිත අපි හොඳින් විග්‍රහ කරගත යුතු තියෙන්නේ. ඉතින් පාලි ව්‍යාකරණ ඉගෙන ගන්න පාලි භාෂාව ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. ඒ කාලේ පාලි භාෂාව පිළිබඳව දන්න කෙනෙක් හිටියා කියලා ආරංචි වෙලා තිබ්බා ලෙව්කේරාල කියලා. මේ ලෙව්කේරාලගෙන් පාලි භාෂාව ඉගෙන ගන්න තිබ්බ බාධාව තමයි ලෙව්කේරාල හිටියේ කොහෙද? හිරේ හිටියේ. නේද? ඉතින් ඊටාම දුෂ්කර ගමනක් ගෙවලා මේ සරණංකර හිමිපාණන් මේ ලෙව්කේරාල ඉන්න ප්‍රදේශයට කොහොම හරි යනවා. ගිහිල්ලා මූලික පාලි ව්‍යාකරණ ඉගෙන ගන්නේ හිරේ හිටිය හිර කරලා හිටිය. නේද? කැලේක යම් කිසි තැනක හිර කරලා හිටපු මේ ලෙව්කේරාලගෙන් තමයි මේ මූලික අධ්‍යාපනය ලබා ගන්නේ. ඊට පස්සේ සිටිනාමලුවේ හිමියන්ගෙන් තමයි මේ දැනුම සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ විදිහට දැනුම සම්පූර්ණ කරගත්ත මේ වැලිවිට සරණංකර මහේපාණන් වහන්සේට ඒ කාලේ වෙනකොට තිබ්බ මේ විෂණකාරී தත්ත්වය හොඳින් අවබෝධ කරගෙන හිටියා. ඒ කාලේ වැඩ වාසය කරේ පන්සල්වල ගණින්නාංශලා. ඉතින් ගණින්නාංශය කියලා කියන්නේ එයාලා ගිහිලා කුඹුර කොටනවා. එය පවුලේ කටයුතු ටික කරනවා ඔක්කොම කරලා තමයි පන්සලට එන්නේ හැන්දෑවට. හැන්දෑවට පන්සලට ඇවිල්ලා මොකද කරන්නේ? කටයුතු කටයුතු කරන්නේ එහෙමයි. ඉතින් මේකේ ඒත් දානි අරගෙන යනවා කට්ටිය. නමුත් වෙන කරන් දෙයක් තිබුණේ උපසම්පදා සීලයක් ලංකාවේ වෙනකොට තිබුණේ නැහැ. ඒ තරමටම පිරිහිලා තිබුණේ. එතකොට ඒ අයට කිසිම ආකාරයක අවශ්‍යතාවයක් තිබුණේ. ඒක තැනක සඳහන් වෙනවා මේ ස්වාමින් වහන්සේට අවශ්‍ය වුණා 550 ජාතක පොතක් හොයාගන්න. හරිද? ඉතින් 550 ජාතක පොත හොයාගන්න උවමනා වෙච්ච වෙලාවේ පන්සල් ගාන යනවා දැන්. පන්සල් ගාන ගියාම ගිහිල්ලා අහපුවා කියන්නේ නෑ මෙහෙ එහෙම එකක් නෑ. එහෙම එකක් අපි දන්නේ නෑ. ඉතින් ඒ තත්ත්වය තමයි ගණින්නාන්සලා කියන කට්ටිය පත් වෙලා තිබෙන්නේ. ඒකට කාලා බීලා නාලා ඇඳලා ඉන්න මිසක්කා ධර්මය ගැනවත් මොකක්වත් ගැන කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඉතින් 550 මේක රසවත් කතාවක් 550 ජාතකයේ පුත හොයනකොට දැන් හම්බුන්නේ නැහැ ඒක තැනකට එක පන්සලට ගියාට පස්සේ මේ දැන් හම මෙහි එහෙම එකක් නැහැ කිව්වා ඊට පස්සේ අහම්බෙන් දැක්කා මේ ගුණක් වහලා තියෙනවා මොකක් හරි පෙට්ටියක් වගේ එකකින් නම් පොතක් වගේ උන්වහන්සේ බැලුවා මොකද්ද මේ 550 ජාතක පුත පාවිච්චි කරලා තියෙන්නේ මොකටද මේ මේ ගුණක් වහන්න හරිද ඉතින් දැන් කියනවා එහෙනම් මට අතන තියෙන අර පොත දෙන්න පුළුවන්ද? අතන අර තියෙන කායෙන් ගතට කමන්නේ. මේ වටිනාකම කාටවත් තේරෙන්නේ සමුන්හන්සේ මහා පරිශ්‍රමයක් කළා ඔහුගේ පන්සිය පස්ජාතක පුත හම්බෙන්නේ පන්සලක මේ ගුලක් වහලා තිබිලා. එතකොට තේරෙනවනේ. නේද? ඒතකොට අද ඒ වුණාට බලන්න අද අපි අපි අපි පොඩි දෙයකට සමහර වෙලාවට නොයේකුත් ගැටුකාරී තත්ත්වයන් නැති කරගන්නවා. අද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පොත්පත් ටික ආරක්ෂා කරන්නේ නැද්ද? නේද? විහාරස්ථාන කොච්චර පිළිවෙලකට තියාගෙන ඉන්නවද උපසම්පදා සීලය ආරක්ෂා කරගනිමින් නේද ඒකෙන්ද මේක නැති වෙච්ච කාලෙක තමයි ඒකේ තියෙන පිපාසාව දැනෙන්නේ තියෙනකොට අපිට වටිනාකමක් නැහැ එහෙනම් මම හැම වෙලේම කියන්නේ පුංචි පුංචි අඩුපාඩු කොතනක තිබුණත් කිසිම අඩුපාඩුවක් නැති අය ඒ කියන්නේ ඒ නැති වුණත් හරි එහෙමයි නෑම කියන්න බෑ හැම තැනකම හොයලා බැලුවොත් විහාරස්ථාන පැත්තිය බලන්න අරණ්‍ය සේනාසන කොයි තැනක වුණත් ගුණවන්ත අය සිල්වන්ත අය ඕනෑ තරම් ඉන්නවා හරියට විමසලා බැලුවොත් හොයාගන්න පුළුවන් ඒ වගේ මේ හැමතැනකම දුස්සීල කෙසේ වෙතත් ගුණවන්තකම් නැති අය ඉන්නවා. නැතුව නෙවෙයි. ඉතින් ඒ ඒ කෙසේ වෙතත් අපිට අවශ්‍ය කරන ශාසනය පිළිහෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන යාමම කොතර දෙයක්ද උපසම්පදා සීලය අඛණ්ඩව පවත්වාගෙන යාමම කොතර දෙයක්ද කියලා තේරෙයි අපි මේ කතාව තව ඉස්සරහට අරගෙන යනකොට අපිට තේරෙන්නේ මොනතරම් වෙහෙසක් ගත්තද මේ උපසම්පදා සීලය ස්ථාපනය ස්ථාපිත කරන්න ලංකාවේ කියලා. එතකොට හරි වැඩක් තමයි කරේ මේ වැලිවිත සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ සමාගමක් හැදුවා. ඒ තමයි අනාගත පරිහානිය දැනගෙන. කාටවත් දොස් කී කී හිටියේ නැහැ. ගණින්නාන්සලාට දොස් කී කී හිටියේ නැහැ. සමාගමක් හැදුවා. මොකද්ද? වැලිවිත සමාගම කියලා. මේ වැලිවිත සමාගම කියන්නේ මොකක්ද? මේක මේ මේ මේ බිස්කට් සමාගමක්වත්, තහඩු සමාගමක්වත් එහෙම සමාගමක් නෙවෙයි. මේක ඇවිල්ලා පැවිදි සමාගමක්. කරේ මොකද කුඩා ළමයින් හොයලා නුවණ තියෙන කුඩා ළමයින් ගම්දනව් වලට ඇවිදලා ගිහිල්ලා හැමතැනම බලලා යමක් තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් නුවණ තියෙන පුංචි ළමයි හොයලා මේ ළමයින්ව පැවිදි කරලා මේ අයට භාෂාත්‍රයම උගන්වලා තවත් ඉගෙනගත යුතු සෑම විනය කාරණාවක්ම ඉගෙනගත යුතු තමන්ට පැවිදි ජීවිතයේ පැවැත්මට අවශ්‍ය කරන සියලුම සේකියා ආදී ශික්ෂාපද ගන්නලා යහපත් පැවිදි පිරිසක් හදන්න ලොකු වැඩපිළිවෙලක් අරගෙන ගියා. ඒක හොඳට මෙහෙත මහන්සි වෙලා කරා. ඉතින් හරියට මහන්සි වෙච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ පැවිදි පිරිවෙලක් හදන්න. ඉතින් ඒ පැවිදි පරපුරට ආපු නම තමයි වැලිවිට සමාගම කියලා. හරිද? ඉතින් මේ වැලිවිට සමාගමට හරියට කරදර හිරේ හැර තිබුණා. ඒ කරදර හිරිහැර හින්දම සමහර ගණින්නාන්සලා කිපිලා මේ පිළිබඳව ඒ කාලේ රටේ රජ කරේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුව. ඉතින් මේ රජුරුව රජ කරේ මේක මහනුවර තමයි රාජධානිය තිබුණේ. ඉතින් ඒ වෙලාවේ මේ රාජධානියෙන් පිටුවහල් කරා සරණකර හාමුදුරුවන්ව පිටුවහල් කරා මාතලේ ලග්ගල කියන දුෂ්කර ප්‍රදේශයකට හදර එන්න බෑ. ආයෙ නුවර එන්න බෑ. මේ මොකද මේ යහපත් සංඝ පරපුරක් සකස් කිරීමේට උදහස් වෙච්ච රජුරෝ සහ ගණින් වහන්සේලා. හ්ම් එදත් රජුරෝ පිටිපස්සේ දුවදුව රජුරුවන්ගේ අස්සට අස්සෙම රිංග රිංග රජුරුවන්ට ප්‍රශස්ති ගී ගායනා කරමින් රජුරුවන්ගේ බිම වැටෙන ලේන්සුව පවා අරන් දෙමින් දැන් රජුරුවන්ට ආසන පනවමින් රජුරුවන්ගේ ඔළුව අත ගාමින් හිටපු නේද නොයේකුත් ලාභ කීර්ති ප්‍රශංසා සඳහාම වෙන් වෙලා හිටපු ගණින් වහන්සලා හිටියා. ඉතින් එහෙම තමයි ලෝකේ හැටි නේද? එතකොට සංඝරාජ සරණංකර නාහිපාණන් වහන්සේ කිපිලා මේ අයට බැන බැන හිටියේ නෑ. කරේ ඇත්ත පහදා දුන්නා. ඇත්ත පහදලා දීලා මොකද කරේ? ඒ ආදර්ශ සම්පන්න භික්ෂු පරපුර සකස් කරන්න අවශ්‍ය කරන කටයුතු කරා. ආදර්ශ සම්පන්න උපාසක උපාසිකාවන් සකස් කරන්න අවශ්‍ය කරන කටයුතු කරා අප්‍රතිහත වීරියකින් ඒ කටයුතු සිදු කරා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ කරා. ඉතින් මේ කාලේ වෙනකොට තව ගැටලුවක් ආවා ඔහොම ඉස්සරහට යද්දී ඒ තමයි Hindu ආගමික මිත්‍යා දෘෂ්ටික බමුණු පඬිවරයෙක් ලංකාවට ආවා. බලන්න සමාන්තර සිද්ධ වෙන දේ හැමදේම නේද? අදත් මොකද වෙලා තියෙන්නේ? අද බොහෝ ධර්ම විකෘති කරන මිනිසුන් නේද Hindu පඬිවරයන් විදිහට නෙවෙයි වෙනත් ක්‍රම වේද අනුව නේද ඒ කාලේ ආවේ ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය පතුරවන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ තනත්තාට අභියෝග කරන්න කවුරුවත් හිතේ නැහැ. මෙයාට පාලි භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙයාට දැන් පාලි කතා කරනවා, පාලියෙන් හැමදේම කියනවා. ඉතින් මහා වියත් කෙනෙක් විදිහට මිනිස්සු දකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් සාසනීය පිරිහීමක් ඇති වෙනවා. මේ සඳහා කරන්න දෙයක් නැති වුණා. මේ සඳහා හිටිය එකම සුදුස්සා තමයි සංගරාජ හාමුදුරුවෝ. ඒ සංගරාජ හාමුදුරුවෝ මේ භද්‍ර යවුණේ හිටපු මේ සංගරාජ හාමුදුරුවෝ මේ තැනැත්තාවත් එක්ක වාද කරලා මේ තැනැත්තාගේ සියලු මිත්‍යා දෘෂ්ටි බිඳලා දැම්මා. බිඳලා දැම්මට පස්සේ ඒක උන්වහන්සේ ගැන මහා කීර්ති නාමයක් පැතිරෙන්න ලක්දී වෙන පුරාවටම ලොකු කීර්ති නාමයක් පැතිරෙන්න විශාල හේතුවක් වුණා මේ මේ වියත් බව මේ උගත් බව බලන්න පුළුවන් තමන් උගත් වෙලා හිටියානම් තමන් වියත් වෙලා හිටියානම් තමන් පරිණත වෙලා හිටියානම් කොහේ ලෝකෙට පිටුවහල් කරත් කොහේ අයිනක හැංගිලා හිටියත් අන්තිමට ඕන වෙනවා. එදා අන්තිමට ඕන උනේ මේ පඬිවරයාගේ Hindu පඬිවරයාගේ Hindu භක්තික පඬිවරයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය දෙලින්ද ලංකාවේ අසමුල්ලක් නෑර හොයනකොට එකම සුදුසු විදිහට හිටියේ සන්නංකර සංඝරාජ මාහිම්පාණන් වහන්සේ විතරයි. ඉතින් මෙතනින් නැවතුනේ නෑ දැන් මේ කාරණාව වුණාට පස්සේ ඒ කෝට්ටේ යුගයෙන් පස්සේ මේ ලංකාවේ සාහිත්‍ය සම්පූර්ණයෙන්ම පිරීලා ගියා. පිරීලා ගිය සාහිත්‍ය නගා හිටවන්න උන්වහන්සේ සාරාර්ථ සංග්‍රහය, මధుරාර්ථ ප්‍රකාශනී, බේදස්, බේසජ්ජ මංජුසා, අර්ථ වර්ණනාව ආදී නොයෙකු සාරාර්ථ දීපණී නම් සතර බණවර සන්නය කියන පොත් අභිසම්බෝධි අලංකාරය මුනිගුණ අලංකාරය නම් කාව්‍ය නිර්වාණ නිර්මාණ ආදී උන්වහන්සේ රචනා කරන්න යෙදුණා බොහෝ වියත් ආකාරයට ඒ කියන්නේ කාව්‍ය නිර්මාණ පවා සිද්ධ වුණා මුනිගුණ අලංකාරය කියලා. එතකොට මේ කාව්‍ය නිර්මාණයට මේ එක වෙලාවක ශ්‍රී විජේරාජසිංහ රජුරුවන්ගෙන් රාජගුරු කියන සම්මානය ලැබෙන්න හේතුනේ සතර බණවර සම්ණයට උපහාරයක් සතර බණවර සම්ණය කියලා දීපු ග්‍රන්ථයට උපහාරයක් විදිහට ශ්‍රී විජේරාජසිංහ රජුරුවන්ගෙන් රාජගුරු කියන සම්මානය පවා ලබන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ කාලේ වෙනකොට තවත් විශාල ප්‍රසාදේ රජුරුවන්ගේ නැවත ප්‍රසාදයට ලක් වෙනවා. ප්‍රසාදයට ලක් වෙන හේතු වෙන්නේ ඒ ඒ යුගයේදී සිද්ධ වෙලා තිබුණා ඒ කියන්නේ සීතාවක රාජසිංහ යුගයේදී ත්‍රිපිටක පොත් පිළිවෙලකට තිබුණේ නැහැ ඒවා තැන් තැන් වල විසිරීලා විනාශ කරන මට්ටමකටපත් වෙලා තිබ්බා සීතාවක රාජසිංහ යුගයේදී ඉතින් මේ පොත්පත් මේකුත් විහාරස්තගා විහාරස්තගාණේ ඇවිදලා ලංකාවේ හැම තැනම දුවලා පැනලා හොයලා ත්‍රිපිටක පොත් ඔක්කොම එකතු කරලා නැවත පිළිවෙලක් කරන්න පුළුවන්කම ලැබුණා සර්ණංකර හාමුදුරන්ට ඉතින් කොහොම වෙනසක් දරන්න බැද්ද? නේද? දැන් දැක්කම ජාතක පොත හොයාගත්තේ මේ බුලක් වහලා තියලා. නේද? පොත් ටික ඔක්කොම හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඊට පස්සේ ඒ ටික ඔක්කොම පරිපූර්ණ ලෙස සකස් කරලා සකස් කරපු හින්දා ඒකෙන් විශාල ප්‍රසාදයකටපත් වුණා රජතුමා. ඒකින්ද රජතුමා මොකද කරන්නේ? නියම කන්ද කියන ප්‍රදේශයේ පිරිවෙනක් හදලා ඒ පිරිවෙනත් එක්ක බොහෝ උපකරණත් එක්ක මේ පිරිවෙන පාවා දුන්නා සම්මන්කර හාමුදුරන්ට භික්ෂුන් වහන්සේලා නිර්මාණය කරන්න. ඉතින් බලන්න එක වෙලාවක ආපස්සට ඇදුනහම පැත්තකට වෙලා දොස් කියාගෙන නේද හැම තමන්ගේ තමන්ට යම්කිසි පරාජයක් ඇති වෙනකොට මොන හරි කාරණාවක් හින්දා ලෝකෙට දොස් කියලා විනාශ වෙන්නේ නැතුව මොකද කරන්නේ උන්වහන්සේලාගෙන් අපිට කටයුතු ආදර්ශයි ගන්න ඕනේ ආපස්සට යනකොට අයිනකට වෙලා ශක්තිමත් වෙන්න ඕනේ තමන් ආපස්සට ඇදෙනකොට යම්කිසි කාරණාවක් උඩ මොන හරි හේතුවක් උඩ කෙනෙක්ව පහලට තල්ලු වෙනවා නම් ඒ වෙලාවේ සටන් කරලා ඒ වෙලාවේ ඉදිරියට එන්න බැයි නම් ඇත්ත කියලා දෙන්න බැයි නම් පැත්ත කරලා දෙස් දෙවතියදී කලකිරලා ඔළුව ඔළුව කරුගලේ ගහගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ අයිනකටලා හොඳට හොඳට ශක්තිය හදාගන්න ඕනේ. ඒ ශක්තිය හදාගත්තාම අදාළ වෙලා වෙනවා පැන ගන්න. නේද? අදාළ වෙනවා වෙනවා ගොදුරට පයින්න. ඉතින් ඒවා තමයි අපි මේ ආදර්ශමත් චරිත වලින් ගන්න ඕනේ. මොනවද අපි කරන්නේ කියලා කල්පනා වෙනවා එතකොට. ඉතින් මේ විදිහට මේ රාජගුරු කියන සම්මානයත් ලැබුණාසුව මම සතර බණවරසන්නයට උපහාරයක් ලෙස ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කාලෙත් තිබුණා හොඳට බදු. අය වී බද්ද කියලා එකක් තිබ්බා, මරාල බද්ද කියලා එකක් තිබ්බා. මේ වගේ තිබ්බ බදු. මේ හාමුදුරුව රජුරුවත් එක්ක හිතවත් වෙච්ච පාර මොකද කරේ? රජුරුවත් එක්ක සාකච්ඡා කරලා මිනිසුන්ගේ බදු අඩු කරන්න විශාල වැඩ පිළිවෙලක් අරගෙන ගියා. හරි මම ආයෙ මතක් කරන්න නැහැ. එහෙනම් මොකක් හරි ඒ කාලේ තිබ්බ රජුරුවන්ගේ පක්ෂයකට උදව් කර කර රජුරුවන්ට කතා කර කරන එකද කරලා තියෙන්නේ අසරණයින්ට සරණ වීම සඳහා රාජ්‍ය දේශපාලනයට අතපැදීමද බදු අඩු කරන්න කියලා රජුත් එක්ක කතා කරනවා කියන්නේ මොකද්ද? ජාතික දේශපාලනය, දේශය පාලනය කරන ජාතික ව්‍යාපාරයක් තමයි මේ රජකම කියලා කියන්නේ. ඉතින් ඒකේ තියෙන ව්‍යාපාරයේ ක්‍රමයක් තමයි බදු ගහනවා කියලා කියන්නේ. එතකොට ඒ බදු අඩු කරන්න ගිහිලා නිකන් මේ බදු අඩු කරන්න රජුරෝනේ කිව්වට හරියන්නේ නැහැ. ඒ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් අරගෙන ගිහිලා පෙන්වන්න ඕනේ. ඉතින් එහෙම කරලා විසුණු වහන්සේ නමක් විදිහට තමන්ගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන මොකද කරේ අසරණ මිනිසුන්ට පිළිහිට වෙන්න අවශ්‍ය කරන බොහෝ දේවල් සිද්ධ කරා ඒ වයින් තමයි උන්වහන්සේට අන්තිමට අසරණ සරණ කියන නාමය පටබැඳුණා නේද අසරණ සරණ කියන නාමය පටබැඳුණා ඉතින් මේකත් එක්ක ඊළඟට එතරතරනේ අදටත් අපිට පේන්න තියෙනවා මේ අනුරාධපුර ජයසීමා බෝධියේ පිටරවුමේ තියෙන මහා කළුගල් ප්‍රාකාරය. මේ තමයි සරණකර හාමුදුරගේ සංකල්පයක් අනුව සිද්ධාස්ථාන ආරක්ෂා කරන්න කරපු වැඩ. සිද්ධාස්ථාන ආරක්ෂා කරා. දඹුල්ල, පොළොන්නරුව, අනුරාධපුර ආදී සිද්ධාස්ථාන සුරක්ෂිත කරගන්න රාජ්‍ය අනුග්‍රහය ඇතුව නොයෙකුත් වැඩ කටයුතු කරන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒක මොන තරම් ශ්‍රේෂ්ඨයක්ද නේද? අපි කියන බෞද්ධ ධර්මයේ කියන්නේ සිද්ධාස්ථාන විතරයි කියලා. එහෙනම් සරණංකර සංඝරාජහාමුදුරුවෝ සිද්ධාස්ථාන ගැන විතරක් හිතුවා නම් නේද? හ්ම් අද අපිට බෞද්ධ ධර්මයේ කියලා කතා කරන දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ අපිත් මේ බෞද්ධ ධර්මයේ කියන්නේ සිද්ධාස්ථාන කියන එක විතරක් හිතන්නේ නැතුව මහා සංඝරත්නය කියන්නේ බෞද්ධ ධර්මයක්. ඒකයි අර සංඝ පරපුරක් හැදුවේ. නේද? ධර්මයේ කියන්නේ බෞද්ධ ධර්මය. ඒකයි ත්‍රිපිටක පොත් ආදී ඒක රාශී කරේ. නේද බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙන ඉතින් බෞද්ධ උරුමය කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ නැති උරුමයක් කොතනකවත් නැහැ. ඉතින් ඒකින්ද අපි හොඳින් අපේ සංකල්ප වෙනස් කරගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන උරුමය කියන්නේ ධර්මය, බුදුරජාණන් වහන්සේ ධර්මය, මහා සංඝරත්නය, සිද්ධාස්ථාන ආදී සියල්ලම තමයි බෞද්ධ උරුමය කියලා කියන්නේ. නැත්නම් බෞද්ධකමක් හිත නැත්තේ නැහැ. ඉතින් ඒකින්ද සිද්ධාස්ථානත් රැකගන්න මහා මේ සර්ණංකර සංඝරාජ මහා නාහිමිපාණන් වහන්සේ මහා වෙහසක් ගත්තා ඒ සඳහා කටයුතු කරා. ඊළඟට මේ කාලේ වෙනකොට පින්නත් මේ එක්තරා දේවගතිවරයෙක් හිටියා. මේ දේවගතිවරයාට පුදුමාකාර ඊර්ෂ්‍යාවක් ඇති වුණා මුන්වහන්සේ කෙරෙහි. ඊට පස්සේ මොකද කරන්නේ? මුන්වහන්සේ ඉන්න තැනට අන්ධයන්ගේ විහිරංගේ වෙස් අරගෙන මැරෙව එව්වා තුන් වතාවක්ම උන්වහන්සේව ඝාතනය කරන්නට. හරිද? ඝාතනය කරන්න ලැබුවට මේවා හැම එකක්ම මොකද උනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරි කියන ආකාරයට ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරන උන්වහන්සේට එක පුංචි හානියක්වත් කරන්න හම්බුන්නේ මේ මරයන් එවලා එක එක දේවල් කරලා හම්බුන්නේ ඇයි ඒ ධර්මචාරී ජීවිතය බ්‍රහ්මචාරී ජීවිතයේ සීලය ගුණය සීලවන්තකම ගුණවන්තකම ඍජුභාවය මෘදුභාවය සැලෙන්නේ නැති ස්වභාවය මේ දේවල් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බය නැතුව මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මෙන නිහතමානී ගුණයන්ගෙන් යුක්ත පැහැදිලි භික්ෂුවක් විදිහට ජීවත් වෙච්ච හින්දා උන්වහන්සේට අංශු මාත්‍රයක නරයන්ගෙන් කරදරයක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හරි. අපි සිවුවනක් පිළිස විදිහට මේ පින්නන්ත අයත් මමත් අපි සියලු දෙනාම මේ වගේ චරිත අරගෙන ඒ චරිතවල තියෙන අස්සක් මුල්ලක් නැර හොයලා බලන්න ඕනේ එහෙම නේද අපිට මේ ශාසනය උරුමුනේ කියලා. ඒවා අපි දැනගත්තොත් වෙනත්නේ අපිට විහාරස්ථානයකට ගිය වෙලාවක උනත් ඒක සුරක්ෂිත කරන්න හිතෙනවා. ඒක නාර ගන්නට හිතෙන්නේ නැහැ. මම සමහර විට විහාරස්ථානෙට මගේ ගෙදර ඉන්න තරුණ ගැහැණු ළමයාට කෝලම් විදියට අඳගෙන යන එක පවා. මේ ශාසනය පරිහානියට හේතුවක්ද නැද්ද? ඒක මම කිසි දෙයක් ගණන් ගන්නෑ. මට හිතෙච්ච විදිහට මම වැඩ කරනවා. එහෙනම් මහා සංඝරත්නය ගැන තියෙන අගෞරවයක් ඇති වෙන විදිහට තමන් සහ තමන්ගේ ළඟ ඉන්න අයට හිතුවක්කාර විදිහට අලජ්ජී විදිහට කැත විදිහට නේද මේ ශාසනය තුල හැසිරෙන පිරිස අපි දකිනවා. ඉතින් ඒ වගේ අයට මේ මේ මහා ගුණවන්ත මහා උත්මයන් තමයි මේ ශාසනය රැකගන්න මොනතරම් වෙහෙසක් වුණාද මම මේක පරිහානියටපත් කරන්න කටයුතු කරනවා නේද කියලා. සමහර විට යම් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. හරි අන් අයට පේන්නම අන් අය ඉදිරියම බීමත් හැසිරෙනවා නේද? සමහර විට ඊටාම දුස්සිල්ල හැසිරෙනවා නම් ඒ අයට ඊටාම ලැජ්ජා නැති විදිහට කටයුතු කරනවා නම් එතකොට මේ දැකීමෙන් අන් අයට තියෙන ශ්‍රද්ධාව නැති වෙනවා කියලා දැනෙනකොට මෙවැනි මෙවැනි උත්තරමයන්න් වහන්සේලා මම මේ වැඩ ඉන්න ස්ථානය රැකගන්න මොන තරම්නම් වෙහසක් දරුවද මේ මේ ශාසනය රැකගන්න මොන තරම් වෙහසක් දරනවද කියලා යන්තම් හරි දැනෙනවා නම් පින්වත්නි ඒකයි කියන්නේ මේවා සමාජගත කරන්න ඕනේ කියලා මේ චරිත කතා නේද? මේවා විතර නෙවෙයි ජාතික වීරයන්, ආගමික වීරයන් විතර නෙවෙයි ජාතික වීරයන්ගේ ඒ තිබුණ වටින දේවල් එකට කොච්චර කැපකිරීමක් කරාද කියන එක පිළිබඳව අපි අපේ ළමයි ඉතිහාසය පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. ඒ දැනගත්තොත් තමයි මට උරුම වෙලා තියෙන රට මට උරුම වෙලා තියෙන ජාතිය මට උරුම වෙලා තියෙන ආගම මොනතරම් අමාරු වෙනද මට උරුම වුණේ මේක මට ඕන හැටියට හප්පන්න පෙරලන්න නේද කුඩු කරන්න මං කැමති විදිහට කුළු හරකෙක් වගේ ජීවත් වෙන්න හොඳ නෑ කියලා දැනෙනවා එතකොට ඒ సంతානවලට හරිද ඊළඟට උන්වහන්සේගෙන් සිද්ධ වෙච්ච සේවාවන් අතර තව එකක් තමයි ඔය වෙසක් පොහෝ දිනය වගේ විශේෂිත දිනවල සිරකරුවන්ට නිදහස ලබා දෙන්න රජුරුවත් එක්ක කතා කරලා කටයුතු කරා ඉතින් අදටත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඒ විතරක් නෙවෙයි ඔය දලදා පෙරහැර ගමන් කරනකොට ඒ දලදා පෙරහැරේ ඉස්සර දේවාලවල පෙරහැර සහ දල්දා පෙරහැර එකට ගමන් කරේ නැහැ. ඒවා වෙන වෙනම තිබ්බේ. ඒවා එකතු කරලා ගමන් කරන්න කටයුතු කළේ උන්වහන්සේ. ඉතින් මේ විදිහට නුවර යුගයේ වෙනකොට පින්නත් මේ ගණින් වහන්සේලාගේ තත්ත්වයටපත් වෙලා තිබ්බ මේ ශාසනය නගා සිටවන්න සර්ණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ ලොකු උත්සාහයක් ගනිමින් ඉන්න කාල වෙනකොට හොඳට තේරුණා දැන් උපසම්පදාව මෙහි නැහැ. <coughs> උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ වැඩමවීම අවශ්‍යයි. මේ සඳහා පළවෙනි උත්සාහය ගන්නවා. බලන්න මේක මහ පුදුම දෙයක්. දැන් අපි බෝධිසත්වයන් වහන්සේ ගැන බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ තිබ්බ කැපකිරීම, අප්‍රතිහත වීරය, අපිට හිතන්නවත් බැරි තරම් තිබුණ අදිෂ්ඨානය, ඉවසීම මේ වගේ එක් මිනිසෙකු සසර ජීවිතයේ පුරපු ගුණයන් හින්දා අපි අදටත් මේ බණ කියනවා, බණ අහනවා, සැනසෙනවා. නේද? එක මිනිසෙක්ගේ ඒ වගේ Tamanටත් පුළුවන් නිකම්ම උදේට බත්, දවල්ට බත්, රැයට බත් කිය කිය නැතුව. තව අවුරුදු 5ක් ජීවත් වුණත් කමන්නේ නැහැ. 10ක් ජීවත් වුණත් කමන්නේ දෙකක් ජීවත් වුණත් කමන්නේ මොකක්ද මගෙන් මගේ ගෙදර ඉන්න මගේ මේ ළමයි දෙන්නාට තුන් දෙනාට විතර නෙවෙයි. හරිද? ළමයි මත්තේ මැරෙන්නම හදනවා. ඒ දෙක තුන විතරයි ලෝකේ. මැණික්, මගේ මැණික, මගේ මැණික කියලා. ඉතින් මේ මැණිකත් එක්ක ඉන්න හරියට කවුරු වගේද? නේද? කවුරු වගේද? නේද? සත්තුත් එහෙමයි, එළදෙනත් එහෙමයි. නේද? ඇයි අපිට මේ මගේ මැණික මැණික රකින්න නාගරාජයා වගේ නේද එක තැනකට විතරක් ඔය අවධානය යොමු කරලා ඒ මැත්තේම නැහි නැහි ඉඳලා කසරත් විනාශ කරගන්නේ නැතුව ඇයි අපිට බැරි මේ සමාජයට යමක් කරන්න? මේ Tamanටත් මෙතර උත්තම මිනිස්සු ඉද්දී නේද උදේටවත් දවල්ටවත් රැයටවත් මතක තියාගන්න ඕනේ ඒක හැම වෙලෙම. බත් හොයමින් ඉන්නවා විතරක් ඉන්නේ නැතුව හරි යම් තමන්ගේ පමණින් යම් දෙයක් මේ ශාසනයට මේ ජාතියට කරන්න පුළුවන් පින්නන්නේ අපි උත්සාහ ගත්තොත් බැරි නෑ. අපි හරියට කාලේ නාස්ති කරනවා අපි හරියට ධනෙ නාස්ති කරනවා. නාස්ති කියන එක හරියට තියෙනවා. ඉතින් මේ දේවල් වලින් අයින් වෙලා යම් ප්‍රමාණයකට තමන්ට යම් දායකත්වයක් දරලා යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා නිවැරදිව යමක් තේරුම් අරගෙන ඉතින් මටත් පුළුවන් යම් කිසි වීරයෙක් වෙන්න යම් කිසි වීර කාන්තාවක් වෙන්න මම මොකට මොකද්ද මම මේ කරන්නේ ඒක තේරුම් යුතුයකම් අයින් කරලා ඉන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ gedara දාලා දුවන්න කියන එකක් නෙවෙයි කියන්නේ නෑ යමක් කරන්න පුළුවන් හැමෝම උත්සාහයක් ගත්තොත් යමක් කරන්න පුළුවන් ඉතින් මේ මේ මේක තේරුම් කරවන්න මම මේ කියන්න හදන්නේ මේ කාරණාව කොහොම හරි කරලා රජතුමා පොළඹවාගෙන මොකද කරේ ඒක ඒ වෙනකොට ඕලන්ද පාලකවරු හිටියේ ඕලන්ද පාලකවරුන්ගෙන් රුවල් නැවක් හොයාගෙන සියම් දේශයට දූත කණ්ඩායමක් යවනවා මහ වටින පොත් එක්කුත් දාලා ඒ තරන්නේ දොරණෑගම රාළ මාතොට රාළ කියන මැති ඇමතිවරුත් දාලා මේ නැව පිටත් කරලා යවනවා මේ සියමෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩමන් එන්න මොකද වෙන්නේ නැව ගිලිනවා නැව ගිලිලා වැලි කණ්ඩ ගැහැප්පිලා කියලා කියන්නේ වැලි කණ්ඩ ගැහැප්පිලා නැව ගිලිලා මහා විනාශයක් වෙලා තමයි මේ වැඩේ නවතින්නේ. දැන් එතකොට මේ ගණින් අහන්සලා මොනවද කියන්න ඇද්ද එනකොට. ඔන්න ලොකුවට වැඩ කරන්න පටන් ගත්තා. ඔන්න වෙච්ච වැඩේ කියලා කියන්න ඇති නේද? කියන්න ඇති. ඒවා ඉතින් මූලාශ්‍රවල එහෙම කිව්වා කියලා නෑ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් මේවට කවුරුත් ඒ කාලේ වෙනකොට කැමති වෙන්න විදිහක් නෑ. තමන්ගේ බඩ වියතට පහර වදිනවා කියලා දන්නවා. නේද? ඉතින් එහෙමනම් ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙන්න ඇති කොච්චර නින්දා වෙන්න ඇද්ද? එතකොට දෙවෙනි වතාව. දෙවෙනි වතාව වෙනකොට ආයතරයක් ටිකක් කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ? ආයතරයක් ඔය වගේම නැවකට ඒ වගේම මැති ඇමතිවරුන් කීප දෙනෙකුත් ඒත දොරණෑගම රාළ කියන ඒ වගේ මැති ඇමතිවරුන් කීප දෙනෙකුත් එකතු කරගෙන ආය පණිවිඩ කාර්යයක් කරනවා. මේ පණිවිඩ කාර්යෝ ටික මේ දූත පිරිස සියම් දේශයට යවන වෙලාව වෙනකොට මොකද වෙන්නේ? ශ්‍රීජ ඒ ඒ දූත පිරිස සියම් දේශයට නැව ගමනින් යමින් ඉන්න කාලයේදී ශ්‍රී විජේ රාජසිංහ රජුරු අභාවයට යනවා. මැරෙනවා. රජුරු මෙහෙ මැරෙනවා. දැන් රජුරු නැති වෙච්ච ගමන් අර මගේ යමින් හිටිය කට්ටිය ආපහු වෙනවා. ආපහු වෙන්න ගිහලා ලොකු අනතුරක් වෙලා ඒ කට්ටියත් ජීවිතක්ෂරපත් වෙනවා. එක්කෙනේ දෙරෙන්නේ. හරිද? දැන් කාලේ මිනිස්සු නම් මොකද කරන්නේ මේ වැඩේ වහාම අත්හැර දැමිය යුතුයි මේක ගැළපෙන දෙයක් නෙවෙයි කියලා. ඒතර තේරෙනවද එක ස්වාමින් වහන්සේ නමක්ගේ තිබ්බ වීරිය සහ නොසැලෙන ගතිය. ඒකට මම බය නැතුව කිව්වේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේදී අසම්පකම්පියෝ කියලා. ඒ ඒ මහා සංග්‍රහණයේ ಗುಣ මොනවට ප්‍රකට කරපු මහා උත්තමයන් වහන්සේ නමක් තමයි වැලවිට සංඝරාජ අසරණ සරණ පින්නපාතික සරණංකර නාමිපාණන් වහන්සේ කියලා කියන්නේ අන්න ඒ විදිහ මහා උත්මයේ මොකද ඊට පස්සේ මොකද කියන්නේ කීර්තිසි රාජසිංහ රජුරුව තමයි ඊට පස්සේ රජයට එන්නේ ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පස්සේ ඊට පස්සේ මොකද තර්කානම් ඕලන්ද නෞකාව භාවිතා කරමින් සියම් රටට කොහොම හරි නැවත වාරයක් මේ රජුරුව පොළඹවාගෙන කොහොම හරි නැවත දූත පිරිසක් යවනවා හරි අපි හිතමු මේකත් අනතුරක් වුණා කියලා ඒත් නවතිද වැඩේ ඒත් නවතින්නේ ඒක තමයි වීරය, ඒක තමයි නිවැරදි දෙයට තියෙන අදිෂ්ඨානය. නිවැරදි දේ කරන්න කොච්චර අසාර්ථක වුණත් අපි මේ වගේ උත්තරමයන්න් වහන්සේලාගෙන් ගත යුතු ආදර්ශය තමයි කොත් අසාර්ථක වීම ඉදිරියේ නොතලී ඉඳීමමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් උපාලි හිමියන් ඇතුළු උපසම්පදා භික්ෂුන් වහන්සේලා 21 නමකුත් සාමණේර භික්ෂුන් වහන්සේලා 6 නමකුත් ඇතුළු ඒ වගේම ඇමතිවරුන් 3 දෙනෙකුත් එක්ක පිරිසක් සියම් දේශේ ගෙන්වා ගත්තා. ගෙන්වාගෙන 1753 ඇසල පුන් පොහොව දවසේ මේ ගෙන්වාගත් සාමණේරවරුන් ඇතුළු ඒ සාමණේරවරුන්ට උපසම්පදාව ඇති කරලා ලංකාදීව වෙන උපසම්පදා සීලය නැවතත් පිළිටුවා 1753 ඇසල පුන් පොහොව දවසේ තමයි මේ මහා අසිරිමත් සිද්ධිය ශ්‍රී ලංකා දිවයිනේ නැවත වාරයක් සිද්ධ වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා බිහි වෙනවා. ඒකත් එක්ක තමයි පින්නන්නේ සියම් නිකාය ආරම්භෙන්නේ. ඒ ඒ සියම් දේශයෙන් ගෙන ආපු භික්ෂුන් වහන්සේලාට ගෞරවයක් විදිහට තමයි ඔය සියම් නිකාය කියන වචනය එකට එන්නේ. ඉන් පසුව තවත් නිකායන් බිහි වෙනවා. අමරපුරෙන් අමරපුරෙන් ගෙනලා නැවත උපසම්පදා කරපු අවස්ථාවේ අමරපුර නිකාය විදිහට රාමඤ්‍ය දේශයෙන් ගෙනලා උපසම්පදා සකස් කරපු වෙලාවේ සාමාන්‍ය නිකාය විදිහට. ඒක මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ඇත්තෝ තමයි නේද ඉතුරු වෙච්ච අර ගණින්නාංශලාගෙන් යම් යම් ආකාරයක මේ ආවාසය ලැබපු හින්දා දෝ මන් දන්නේ මිනිස්සුත් එකතු වෙලා මොකද කරේ මේවා නිකාය ભેදයන් විදිහට හදාගත්ත නිකාය නිකායත් ප්‍රයක් තියෙනවා නම් ඒ නිකායත්‍රයේම තියෙන එකම උපසම්පදා සීලය එකම ශාස්ත්‍රයන් වහන්සේ එකම ධර්මය. හරියට නිකන් අපි කියන්නේ අපේ පාසලේ අපි පාසල ගත්තොත් ඔය අපි නිවාස හතරකට බෙදාගන්නේ නේද? නිවාසාන්ත තරම් කාලෙදී නිවාස හතරකට බෙදා ගන්නවා. අර අහවල් ගමේ කට්ටිය, අහවල් ගමෙන් ආපු කට්ටිය, අහවල් රටෙන් ආපු කට්ටිය. ඒ විදිහට අපි වෙන් කරගන්නවා. ඒක භෞතික වෙන්කිරීමක්. නිකාය ભેදය කියලා කියන්නේ භෞතික වෙන්කිරීමක් මිසක් අභ්‍යන්තර සාසනය තුල තියෙන එකක් නෙවෙයි ලංකාවට උපසම්පදා සීලය අරගෙන ආපු ඒ රටවල් වල නමින් ඒ ඒ විසුණු වහන්සේලාව හඳුන්වනවා. අපිත් කියන්නේ අහවල් පන්සලේ හාමුදුරුවෝ ටික. අහවල් පන්සලේ හාමුදුරුවෝ ටික කියලා. මේක ලොකු ભેදයක් බවට පත් කරගන්නේ පටු අදහස් තියෙන අය. මේක නම් වශයෙන් මකලා දැමිය යුතු එකක් නෙවෙයි. මකලා දැම්ම කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මකලා දාන තරම් දෙයක් ඇත්තේ ඇත්තෙත් නැහැ. දුම් හිඳ ඇල්ල, රක්තපාන දිය ඇල්ල මේ ඔක්කොගේම තියෙන්නේ මොනවද? වතුරනේ. නේද? ඉතින් අන්න ඒ වගේ ඒ වගේ මේ හැම නිකායක් ඇතුළෙම තියෙන්නේ වතුර වගේ ස්වාමීන් වහන්සේලා එකම විනය, එකම ධර්මය, එකම ආකාරයක එකම ශාස්ත්‍රයන් වහන්සේ නමක් යටතේ ඉන්න වික්ෂුන් වහන්සේලා ඒ ගැන අපි කලබල විය යුතු නැහැ. ඒකින්ද මේ විදිහට 1753 අතර පුන් පොහොව දවසේ ආරම්භ වෙච්ච මේ උපසම්පදා සීලය පනවපු තැන අදත් මල්වතු විහාරස්ත සීමා මාලක ඉදිරිපත් ඉදි කරලා තියෙන්නේ මේ ස්ථානය. මල්වතු විහාර සීමා මාලකය ඉදි කරලා තියෙන්නේ මේ උපසම්පදා උපසම්පදා භූමියට උපසම්පදාව සිද්ධ කරපු ස්ථානයේ තමයි ඒ සීමා මාර්ගය ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන තවත් වෙච්ච විශේෂ සිද්ධියක් වෙනවා. ලංකාවේ හිටිය විසුණු වහන්සේලාගෙන් පළවෙනියෙන් උපසම්පදාව ලබා ගන්න පුළුවන්කම තිබ්බ ඕනනම් සරණං කර සංඝරාජ හාමුදුරුවන්ට. ඉතින් කවුරුත් එහෙම මේකට මූලික වෙච්ච එක නේද පළවෙනිම උපසම්පදා කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ ලොකුවට ඉන්න ලොකු දේවල් කරගන්න උන්වහන්සේට ආසා තිබුණේ නැහැ. උන්වහන්සේ පළවෙනියෙන් උපසම්පදා වෙන්න අවස්ථාව ලබා දුන්නා තිබ්බටුවේ හිමියන්ට. එතන තව කාරණාවකුත් තිබ්බා. උන්වහන්සේ මෙහෙම කතාවක් කියලා තිබුණා. ගුරුවරයෙක් විදිහට මට වන්දනා කරන්න කවුරු හරි ඕනේ. මට ගුරුවරයෙක් ඉන්න ඕනේ කියලා. නේද? අද කාලේ කොහොමද දන්නේ? මොන හරි දෙයක් කරද්දී හුඟක් කට්ටිය තමන් මුදුනා වෙන්න ඒකයි කියන්නේ මේ සංගුණ කියන්නේ මහා පුදුම දේවල්. මුදුනා වෙන්න උත්සාහ කරන අය අතර වාරේ සංගරාජ හාමුදුරුව මොකද කරේ? තමන් පළවෙනිම උපසම්පදා වෙන්නේ නැතුව උපසම්පදා වෙන්න වෙනත් අයට ඉඩ ලබා දෙනවා. ඉතින් ඒ වගේ මහා ආදර්ශ සපයන කෙනෙක් උන්වහන්සේ උපතින් 50 වෙනි වියේදී තමයි උපසම්පදා සීලයට පත් වෙන්නේ. එතකොට මේ ඔක්කොම කරපු සේවයේ හින්දා උන්වහන්සේට ලැබෙනවා සංඝරාජ পদවිය. මේක රජයෙන් ලැබෙන දෙයක් වෙනවා සංඝරාජ කියන නම ලැබෙනවා සංඝරාජ পদවිය ලැබෙනවා. හැබැයි මේ සංඝරාජ পদවියත් එක්ක මේ උත්තමයන්න් වහන්සේ මෙන්න මේ වගේ තීරණයක ඉන්නවා. අලියා එන්න පළමුව මිනිහඬ ඇසෙති. අලියා එන්න ඉස්සෙල්ලා මිනිහඬ ඇහෙනවා. නේද? විනාශයට පළමුව උඩඟුකම ඇති. හැම තැනම ගහලා තියාගන්න ඕන එකක් තමයි. අලියා එන්න පළමුව මිනිහඬ ඇසෙති විනාශයට පළමුව උඩඟුකම ඇති උඩඟුනව මහන කියලා උන්වහන්සේගේ කුටියේ පේන්න ගහලා තිබ්බා කියලා අපි අහලා තියෙනවා නේද ඒ මොකද යන්තම් හරි උඩඟුකමක් ආවොත් ඒක විනාශය බව දන්න හින්දා ඉතින් අපේ ජීවිතේට එකතු කරගත්තොත් හොඳ නැද්ද නේද කොච්චර දෙයක්ද එක දෙයක් හරි ඉගෙන මේවා කරගත්තොත් ඉතින් මේ උන්වහන්සේගේ මේ මහා උත්මයන්න් වහන්සේගේ සේවය කොතරනම් වටිනවද කියන මහා වංශයේ කොටසක් වෙන් වෙලා තියෙන උන්වහන්සේ මේ මහා වංශයේ 97 වෙනි පරිච්ඡේදයේ 50 වෙනි ගාථාවේ ඉඳන් 62 වෙනි ගාථාව දක්වා තියෙන ගාථාවන්ගෙන් ඒ විතරක් නෙවෙයි සංගරාජ වත සංගරාජ සාදුචරියාව ආදී ග්‍රන්ථවල මේ සංගරාජ පුවත සම්පූර්ණයෙන් මේ සංඝරාජ වහන්සේගේ චරිතය පිළිබඳව මේ වගේ ප්‍රවෘත්ති සඳහන් වෙන ඒවා අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ඒවා අපිට ගවේෂණය කරන්න පුළුවන් ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ලංකාවේ බිහිවෙච්ච උත්තරමයන් අපිට අපිට ලැබිච්ච උරුමයක් මේ අදත් ඒ උරුමය හින්දා අපි අපි ගත කරන මේ හැමතැනකම අපි උපසම්පදා හාමුදුරුවමකට දානයක් දෙන හැම වෙලාවකම සංඝරාජ හාමුදුරුවන්ගේ කැපකිරීමේ කොටසක් අපිට යෙදෙනවද නැද්ද? අපිට යෙදෙනවා. ඉතින් ඒකයි අපි මහා සංඝරත්නය ගැන මහා සංඝරත්නයේ විශේෂ දානය පූජා කරන්න ඕනේ කියලා පූජා කරා. ලංකාවේ හිටිය මහා උත්තමයන්න් වහන්සේලානේ. එතකොට උන්වහන්සේලාගෙන් පැවතෙන මහා සංඝරත්නය අපි සංඝරත්නය විදිහට මමත් අපි හැම වෙලේම අපි හැමෝම අදිස්ථාන ඇති කරගන්න ඕන අපි මේ වගේ උත්තමයන්ගෙන් පැවතගෙන එන සිංහල ජාතියේ නේද බෞද්ධ උරුමයන් විදිහට අපිට මේ වගේ මහා උත්තම හිටියා. ඒතර මගේ හැකි පමණින් මම ඉන්න තැන ඉඳලා මේ ජාතිය, මේ රට, මේ උරුමය රැකගන්න. මේ උරුමය විකුණන්න පුළුවන් එකක් නෙවෙයි. මේ උරුමය පාවා දෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. හිතිච්ච හිතිච්ච විදිහට අර්ථ දක්වන්න පුළුවන් එකකුත් නෙවෙයි. මේකට අත නොතියනු කියලා සාමකාමීව කියන්නත් වෙනවා. ඇයි? මේකට අත තියලා Tamanට කැමති විදිහට මේ ශාසනය අර්ථ දක්වන්න ගියොත් මේ මහා උත්මයෝ ඇති කරපු ඒ මහා බලය නේද? කොයිතරම්නම් බෝධිසත්ව ගුණයන්ගෙන් යුක්තව Tamanගේ හෙලපු කඳුලක් හෙලපු දහඩියක් කියලා කියන්නේ ඒවා මිනිකැට වගේ. ඒවා මිනිකැට වගේ වටින වටින දේවල්. කොයිතරම් ගුණයෙන් යුක්තවද කොයිතරම් සීලයෙන් යුක්තවද කොයිතරම් ආධ්‍යාත්මික ශක්තියකින් යුක්තවද මේ වගේ කටයුතු කරේ. ඒකෝට ඒවා මට එහෙම විනාශ කරන්න බෑ. ඒවා විනාශ කරන්න ගියොත් මහා පාපයක් මහා පාපයක් සිද්ධ වෙනවා කියලා මේ. ඉතින් ඒ එවැනි පාපයන් සිද්ධ කර ගැනීමට හේතුවක් වෙනවා මේ වගේ මහා උත්මයෝ ගෙන් මේක පැවත මේ මේ බුද්ධ ශාසනය ස්පර්ශ කරපු මේ මහා උත්මයන්ගේ හඬ ඒ උත්මයන්ගේ ශක්තිය මේ ශාසනය තුල ගැබ් වෙලා තියෙනවා. මම පහනක් අරගෙන ගිහිල්ලා මම අඩුම ගානේ ධර්මා ධර්මශාලාවක ගිහිල්ලා ඉඳගෙන තෙල් ඔළුවේ ගාගෙන ගිහිල්ලා තෙල් ටික බිත්තියේ තියන්න ඉස්සෙල්ලා මේක කල්පනා කරන්න ඕනේ. අපිට මෙලෝ ගාණක් නැහැ. නේද? සමහර වෙලාවට මට මෙහෙම හිතලා තියෙනවා ඇත්තටම. සමහර වෙලාවට අපි 70 50 60 100 ගෙවලා ධර්ම දේශනාවකට යනවා. මේ පුංචි දෙයක් මම කියන්නේ. නමුත් හිතන්න දෙයක් කියන්නේ. කොහේ හරි තැනක ධර්ම දේශනාවකට යනවා. ගියාට පස්සේ මේ ළඟ ආසන්නයේ ඉඳලා පැද්දි පැද්දි ආපු කාන්තාව හරි ඔහේ ඇවිල්ලා උඩ බලාගෙන වගේ ඇවිල්ලා හාන්සි පුටුවක වාඩි වෙනවා වගේ අර බිත්තියකට හේත් වෙලා ඉඳගෙන ඇස් දෙකක් පියාගෙන තෙල් ටික අර බිත්තියෙත් ගාලා ආම්ඳුරනේ කියන්න මං අහගෙන ඉන්නවා. ඉතාලම අගෞරවණීයව නේද? මේ කැත ස්වરૂපය තියාගන්න එපා. හරිද? ඇයි මේ ශාසනය පැවතගෙන එන මහා උත්මයෝ බොහෝ වෙහෙස මහන්සියලා මේ ශාසනය සකස් කරා. තමන්ගේ ආසන්නයේ තියෙන දේවල් ඔය ධර්මශාලාවක තින්ත අතුරන්න. අවුරුද්දක සැරයක් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ හිතෙන්නේ මම හොඳටම දන්නවා. පන්සලේ ස්වාමීන් වහන්සේලා කොච්චර මහන්සි වෙනවද මේ පන්සල ආරක්ෂා කරගන්න. සමහරවිට සිමෙන්ති යනවා. හ්ම් සමහරවිට වැලි බාල්දි උස්සන් යනවා. හ්ම් සමහර වෙලාවට මිනිසුන්ගේ නිඳාහ ඒ පන්සල සකස් කරන්න මුදල් එකතු කරනවා. එක ස්වාමීන් වහන්සේ නමක් මට මේ ළඟදී හම්බ වෙන පන්සලක තමන්ගේ ගුරු වෘත්තියේ යෙදিলা සම්පූර්ණ පඩියදලා තියෙන පන්සල සකස් කරන්න. හරිද? අපි ගිහිල්ලා මොකද කරේ? උඩ දාගෙන ඉඳගෙන ඉන්නවා. ඒක තෙල් අරකේ ගාලා කාපු බීපු එතන දාලා shopping bag ගිහින් එතන තිබ්බ තැන දාලා වතුර බෝතල් එතනම දාලා නාලා එන්නේ එතන එතන විනාශ කරලා එන්නේ කිසිම ගාණක් නැහැ ඒ මදිවට අමුතු ඇඳුනුත් අඳගෙන යනවා එහෙනම් මේ පාපයට දායක වෙන්න එපා මේවා හරිය හීන දින වැඩ වෙනවා මේවා තියා මේවා හිතන්නවත් බෑ අපි පින්නත් මේ කරපු කැපකිරීම ශාසනය වෙනුවෙන් කැප කරලා තියෙන මහා කැපකිරීම දැක්කනම් මේ එක උදාහරණයක් විතරයි අපි බෞද්ධ උරුමය යටතේ මේවා සාකච්ඡා කරන ඉදිරියේ මොකටද? අපේ ඇඟ හොඳට හිරු වැටෙන්න, රත් වෙන්න, කන් රත් වෙන්න දැනෙන්න ඕන මේවා. මම මොකටද මේ අත තියන්නේ කියලා. මම මොකටද මේ ලෑස්ති වෙන්නේ? මම මොකක්ද මේ විනාශ කරන්න හදන්නේ කියලා. නේද? එතකොට තමයි උන්වහන්සේලා කරපු සේවය දැනනකොට තමයි අපිට හිතෙන්නේ අපිත් නිකන් ඉන්න හොඳ නෑ මම බුදිද මම බුදිද මොකද්ද උදේට බත් දවල්ට බත් රාත්‍රීට බත් බත් බත් බත් බත් නේද? බත් හොයමින්ද මං ඉන්නේ කියලා කල්පනා කරලා බලලා මේවායින් අත මෙදෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඉතින් ඇතලපුන් පොහොව දවසකම උපසම්පදාවත් මේ ලංකාවට උරුම කරලා දීලා ඒ 1753 ඒ වගේම ඇසලපුන් පොහෝ දිනයකදීම උන්වහන්සේ අපවත් වෙනවා මල්වත්ත 1698 උත්පත්ති ලැබලා 1778 ඇසලපුන් පොහෝ දිනේදී පොහෝ දිනේදී මහනුවර මල්වත්ත වැලිවිට පන්සලේදීම අපවත් වෙනවා වැලිවිට සර්ණංකර සංඝරාජ මහා උත්තමයන් වහන්සේ අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සර්ණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ. ඉතින් අපේ දරුවන්ට සමහර විට මේ වගේ කතාවක් අහන්න දැන් අවස්ථාවක් නැහැ. නේද? අපිට පුංචි කාලේ මේවා අහන්න ලැබුණා. අපිට ලොකු වීරයක් ඇති වුණා. අපිට ලොකු සිහියක් ඇති වුණා. නේද? ඉතින් අද දහම් පාසලේදීවත් මම හිතන්නේ මේවා උගන්වනවාද කියන එක ගැන සැකයක් තියෙනවා. නේද? ඉගන් වෙනව ඇති. නමුත් මම හිතන්නේ වැඩිපුර තරුණ ගුරුවරු එහෙම මේවට වැඩි කැමැත්තක් නැද්ද කියලා සැකයක් තියෙනවා. මොකද අපේ සැකයක් තියෙන්නේ මේකයි අපේ ළමයින්ගෙන් අපි අහලා බලුවොත් දහම් පාසල් යන ළමයින්ගෙන් උනත් සමහර ළමයින්ගෙන් මොන හරි මේ පිළිබඳ විස්තර අහලා බලපුවාම කවුද මේ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කියලා දන්න අවස්ථා බොහොම අඩුයි. ඉතින් මේ සඳහා යම්කිසි ආකාරයක අපේ ඉතිහාසය සමාජගතකරනද අපේ උරුමය සමාජගතකරනද අපේ මිනිස්සුන්ට අපි කවුද කියලා අපි කොහොම පැවතගෙන ඉන්න පරපුරක්ද කියලා ඇඟට දැනෙන්න හිතට දැනෙන්න හිතවල රැඳෙන්න අපේ අභිමානය අපේ අභිමානය අපිට හොඳට දැනෙන්න අපි මේවා සමාජයේ කතා කරන්න ඕන සමාජයේ ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඒකින්ද අපි හැමෝම මේ සඳහා දායක වෙන්න ඕන. තම තමන් මේවා හොයන්න ඕන. නිකන් ඔහේ තියෙන බහූබූත මෙගා නාට්‍ය දිහා බලාගෙන ඉන්නවා. ඒවැය තියෙන දේවල් එකතු කරගන්නවා. ඒ විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒ විදිහට කොණ්ඩේ හදා ගන්න පටන් ගන්නවා. කෝලම් වෙන්න පටන් ගන්නවා. මේ වගේ කාලයක් නැතුව ඇත්තට මම මේ කියන්නේ නේද ඕනම නම් සතියකට එක දවසක් නාට්‍යයක් බලලා ඔය වගේ අපූර්ව පොත්පත් ටිකක් හොයාගෙන අනේ අපේ පොත් ටිකක් කියවන්න හැන්දෑවේ නේද පැයක්වත් යොදාගන්න පොත් ටිකක් කියවන්න. හ්ම් කෝලම් වෙන්න එපා. අනුන්ගේ කෝලම් බල බල ගමේ තියෙන විකාර හොය හොය නේද? හ්ම් ඒ කියන්නේ මේ චරිතය ඕපදූප චරිතයක් කරගන්නේ නැතුව නේද ඕපදූප හොයන්න. කොහෙද? ලංකා ඉතිහාසයේ ඕපදූපේ හොඳට හොයාගන්න. ඒක තමයි නිවන් දකින්නත් හේතුවක් වෙයි. ඒක සමාධියටත් හේතුවක් වෙනවා පින්වත්නි. ඒ ආන්නයගේ වීරිය දැක්කම අපේ වීරිය උපදින්න හේතුවක් වෙනවා. අන් අයගේ සිහිය දැක්කම අපේ සිහිය උපදින්න හේතුවක් වෙනවා. අන් අයගේ අදිස්ථාන ශක්තිය දැක්කම අපේ අදිස්ථාන ශක්තිය උපදින්න හේතුවක් වෙනවා. ඔය උපසම්පදාසීලේ අරගෙන එන්න ඇවිල්ලා දෙසරයක් වෙච්ච ව්‍යසන, ආතික ව්‍යසන වගේ සිද්ධ වෙච්ච ව්‍යසන හැමුවේ උන්වහන්සේගේ නොසලී සිටීමේ ධෛර්යයම ඇති අපිට තවත් ඉදිරියට මේවා කරගෙන යන්න යම් වැඩක් කරද්දී මම යහපත් දේ කරද්දී මොන තරම් වැටුණත් මොන තරම් දේ වුණත් වැටෙන්නේ නෑ කියන අති උතුම් අදහස අපිට ජීවිතයට එකතු කරගන්න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 සදහවතුනි ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ නවවන සතියේ අද සෙනසුරාදා දවසේ සයවන දේශනාව ලෙසින් බෞද්ධ උරුමයන් පිළිබඳව දේශනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නට දුනේ. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සියලු කුසල් දහම් කරුණේ ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේ හේතු වාසනා වේවායි අපි සියලු දෙනා සාදු නාද නංවා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒත් සමගින් හෙට දවසේදීත් අප ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවෙන් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා හෙට ඉරිදා දවසේ අභිධර්මය පිළිබඳව දේශනාව ඔබ වෙත ගෙනෙන්නේ බලාපොරොත්තු වෙන අදට වැඩසටහන අප මෙලෙස නිමාවටපත් කරනවා